嗯。 පාන්දර අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාව තුළින් සමාධිය අවබෝධ කරගන්නේ කොහොමද සමාධියටපත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමාධිය ගැන කතා කරනකොට අපට ගොඩාක් කාරණා තියෙනවා මේ සමාධිය පිළිබඳව කතා කරන්න. හේතුව සමාධිය කියලා කියන්නේ සංකීර්ණ විෂයක්. අපි දන්නවා මේ සමාධිය කියන එක විවිධාකාර මට්ටම් වලින් පවතින බව. පළවෙනි එක තමයි මේ කායික සමාධිය කියලා කෙනෙක්. දෙවෙනි එක වේදනා සමාධිය කියලා කියනවා. අනිත් එක තමයි වචන සමාධිය. අනිත් එක තමයි චිත්ත සමාධිය. භාග්‍යතුන් වහන්සේ තවත් සමාධියක් ගැන දේශනා කරනවා ආනන්තරීය සමාධියක් පිළිබඳව. එහෙනම් මේ සමාධි මට්ටම් ගැන කල්පනා කරලා බලනකොට අපි ගොඩාක් සමාධි ගැන අපිට කතා කරන්න පුළුවන්. නමුත් මෙතනදී අපි විශේෂ සමාධි මට්ටම් කීපයක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කායික සමාධිය කොහොමද ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගෙන සියෙන් ඉන්න භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙන්නේ කියලා බලනකොට මේ කායික චර්යාව කයේ ක්‍රියාකාරීත්වය අඩු වෙනකොට තමයි මේ සමාධිය කියන එක පාළ වෙන්නේ. සමහර අවස්ථාවලදී මේ කායික සමාධිය කියන ස්ථානයේදී අපි මුලා වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තාම අපි පරියන්කින් භාවනාවට කියලා සූදානම් වෙලා ඉන්නකොට පැය භාගයක් පැයක් විතර යනකොට ඒ කකුල් වල අපට කැක්කම් වේදනා අපහසුකම් ඇති වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි පුරුදු නැති වෙනකොට එම වෙනවා මේක ටිකක් වෙලා යනකොට මේ කකුලේ අර ලේ ධාතුවේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා ඒ කකුල් දෙකම හිරිවැටෙනවා. කායික ඉරිවැටීම නිසා අපට මේ වේදනාව දැනෙන්න නැතුව යනවා. කකුල් දෙකම වළංගු නැහැ. දැන් ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන්නේ. පැය දෙක තුන නෙමෙයි දවසක් වුණත් ඉන්න පුළුවන්. මේක සමහර අය මේ කායික සමාධිය කියලා මේ එම එකක් කියනවා. ඒක කායික සමාධියක් වෙන්න බෑ. ඒක කායික සමාධිය කියලා කිව්වොත් කායික සමාධියට කියන්න වචනයක් නැතුව යනවා. එහෙනම් සැබෑ කායික සමාධිය කියන්නේ මොකද්ද? මේ කයේ ක්‍රියාකාරීත්වය සමාධිගත වීම. ඉස්සෙල්ලාම මේ සමාධි කියන වචනේ අර්ථය දැනගන්න ඕනේ. සම ආදී සම ආදී වචන දෙකක් එකතු වෙලා තමයි මේ හැදිලා තින්නේ සමාධි කියන එක. එතකොට මේ සම වෙනවලු ආදියට මොකද්ද මේ ආදිය එමු නැත්තම් ආරම්භය. ආදිය කියන්නේ ආරම්භය. මොකවත් නැති අවකාශය. පීඩනයක් කම්පනයක් ඇති නොවෙන්ට කලින් තිබිච්ච ඒ මුල් තැන එතනට තමයි ආදීයම නැත්නම් ආරම්භය කියලා කියන්නේ එතනට සමාන වෙනවා. කිසිම චෛතසිකයක් නැති කර්මයක් නැති ඇලීමක් ගැටීමක් නැති දුකක් වේදනාවක් සතුටක් ප්‍රීතියක් නැති උත්පත්තියක් නැති සතරමා භූත නැති ස්ථානයටපත් වෙනවා එන මේ සමාධි සුවය කියන එක වචන වලින් කියලා නිම කරන්න බෑ. ඒකට නිර්වචන දෙන්න කිසිම භාෂාවක වචනයක් නැහැ. හේතුව සෑම භාෂාවකම වචනේ හදලා තියෙන්නේ ඇලීම, ගැටීම මත. එන්න කියලා කිව්වොත් ඇලෙනවා, යන්න කියලා කිව්වොත් ගැටෙනවා. ගන්න කියලා කිව්වොත් ඇලෙනවා, එපා කියලා කිව්වොත් ගැටෙනවා. එහෙනම් මේ ලෝකේ සෑම භාෂාවක වචනයක් ගත්තාම අන්ත දෙකෙන් එකක තමයි වචන අදලා තියෙන්නේ. ඇයි? අපි යමක් කියන්න කියලා උත්සාහ කරනවා කියන්නේම අපි ප්‍රශ්නයකට යොමු වෙනවා. අපි යමක් කරන්නට වෑයම් කරනවා කියන්නේම එයා කර්මයකට මැදි වෙනවා. එහෙනම් මේ සමාධි කියන්නේ කර්මයක් ගොඩ නැගෙන්නේ නැති එකක්. සමාධිය කියන්නේ නිමාවක්. එනම් මේ නිමාව තුළ ප්‍රකාශයක් තියෙන්න බෑ. නාම රූප තියෙන්න බෑ. එනම් මේ කායික සමාධිය කියලා කියනකොට කයේ චර්යාව ක්‍රම ක්‍රමෙන් අඩු වෙලා නවතින්න ඕනේ. මේක තමයි මේ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරන කායික සමාධිය බලන්න ආස්වාස කරන බව දැනගෙන ප්‍රාස්වාස කරන බව දැනගෙන 100න් ඉන්න ඒ තාපසයාට වැටෙනවා මේ කය තුල নানা ප්‍රකාර ප්‍රශ්න තියෙන බව මේ කාය කායික චර්යාවේ පුදුමාකාර කැළඹිලි තියෙන බව තේරෙනවා අපේ ජීවිතවලත් මේ ආනාපාන සති භාවනාව කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා ප්‍රශ්න තියෙනවා. කකුල අනිත් පැත්තට පෙරලුවොත් හොඳයි කියලා හිතෙනවා. කකුල් දෙක දිගහැරියොත් හොඳයි කියලා හිතෙනවා. ආසනය වෙනස් කළොත් හොඳයි කියලා හිතෙනවා. ඔළුව ටිකක් පාත් කරලා පොන්ද ටිකක් නවාගත්තොත් පාසුයි කෙලින් ඉන්න බෑ කැක්කුමයි. ඇයි කොන්ද නවාගෙනම ඉඳලා අවුරුදු ගාණක්. එඳ කෙලින් ඉන්න බෑ. නැව්වත් ඉන්න පුළුවන්. ළඟ පොඩි සද්දයක් එන මොකක්ද දන්නේ බලන්න හිතෙනවා. Tamange කයේ චර්යාව කෝකටරි හේතු කළා නම් ටිකක් සපයි කියලා හිතෙනවා. ඇයි මේ වගේ දේවල් හිතෙන්නේ? එහෙනම් කයේ ක්‍රියාකාරීත්වය තාම නතර වෙලා නැහැ කියන එකට සාක්ෂිය. මේ කය තුල තාම ක්‍රියාව නතර වෙන්නේ නැතුව තමයි මේ භාවනාවේ නිරත වෙලා ඉන්නේ තියෙන එකට එකම උදාහරණය. එහෙනම් මේ කය යම්කිසි භාවනාවක අරමුණක නිරත කළාට පස්සේ මේ කයේ චර්යාව නතර වෙන තාක්කල් කායික සමාධිය ඇවිල්ලා නැහැ. නිමාවක් දකින්න ඕනේ. නතර වෙන්න ඕනේ. එහෙනම් මේ කය විවිධ ක්‍රියාකාරීත්වයන් කියනකොට, අඟවනකොට, ගැටෙනකොට මේ සිත අවබෝධ කරනවා ඇයි මේ කයේ චර්යාව මම වෙනස් කරන්නේ? කය කියනවා මාන්සි නැකිටලා ගින් පොඩ්ඩක් නිදාගමු. දැන් නම් අමාරුයි විවේකයේ ඕනේ. මේ කයට විවේකයේ කොතනද දැනුනේ? අතටද කකුලටද පපුවටද බඩටද බෙල්ලටද ඔළුවටද කොතනද දැනුනේ? නෑ. කයට විවේකයේ අඩු බව දැනෙන්නේ සිතට. මේක සිතේ ප්‍රශ්නයක්. මේ සිත තමයි මෙයාට මේ හැම දෙයක්ම කියන්නේ මේම කළොත් හොඳයි මේම කළොත් හොඳයි මේම කරන්න කියලා. එහෙනම් මේ කායික චර්යාව පිළිබඳව බලනකොට මේ කයේ දින ක්‍රමවේදය මේ ඉරියව්වල තියෙන নানা ප්‍රකාර ප්‍රශ්න මේව විසඳෙන්න ඕනේ. කය සමාධි වෙන්න නම්. කයේ කිසිම අරමුණක් හේතුවක් ඇති වෙන්න බෑ. සැලවීම පිළිබඳව එනම් පරියන්කෙන් ඉඳගෙන ඍජුව කය තබාගෙන භාවනා කරනකොට අපිට හිතෙනවා ටිකක් ඒත්තු වෙලා හිටියොත් හොඳයි. කයට විවේකී ටිකක් මදි. විවේකී ටිකක් දුන්නොත් හොඳයි. කකුල් දෙක දික් කරුවොත් හොඳයි හේතුව කකුල් දෙක ධනස් දෙක රිදෙනවා. එහෙනම් මේ වගේ සිතවිලි පාළ වෙනවා කියලා කියන්නේ කයේ තම පීඩනයක් තියෙනවා. දැන් මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කායික සමාධියට යන්න ඒ සමාධිය අදාළ වෙන ස්ථානයේ පීඩණය අඩු වෙන්න ඕනේ. ඒ ස්ථානයේ කම්පණය අඩු වෙන්න ඕනේ. මේ පීඩණය නේද කම්පණය බවට පත් වෙලා තරංගයක් බවට පත් වෙලා චේතනාවක් බවට පත් වෙන්නේ. එහෙනම් මේ කයේ තියෙන වේදනාව එහෙම නැත්නම් මේ කයේ තියෙන කම්පණය තරංගයක් බවට පත් වුනාම දැන් සිත තරංගයක් වශයෙන් නේද මේ කයේ පවතින්නේ මේ තරංගය සිත කියන තරංගයත් එක්ක සම්බන්ධ වෙනවා ඊට පස්සේ සිතට දැනෙනවා මේම කෙරුවොත් හොඳයි කියලා. නැත්තම් ඉබේම ඉතෙනවා කියලා කියන්නේ කොහමද? එහෙම එකක් වෙන්න බෑනේ. ඉබේම ඉතෙනවා කවුරුත් මොකවත් කෙරුවේ නෑ. මේක ස්වයංක්‍රීයව ඇති වුණේ කියලා කියන්න පුළුවන් කමක් නෑනේ. එහෙම වෙන්නේ නෑනේ මේ ලෝකේ. එහෙනම් මේක ඉබේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මේ කයේ පීඩනයක් තිබුණා. ඒ පීඩනය කම්පණය බවට පත් වුණා. අපි භාවනාවට වාඩි වෙන්න කොට තියෙන කායික தත්ත්වය පැය භාගයක් වෙනස් වෙනව නේද? වේදනාව ටික ටික වැඩි වෙනව නේද? අපහසුතාවයන් ඇති වෙනව නේද? එහෙනම් මේ කය තුල පවතින මේ පුංචි පීඩනය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා ඒ වැඩි වෙච්ච පීඩණයම තරංගයක් බවට පත් වෙන අපි දන්නවා මේ පීඩණය කම්පණයටපත් වෙනකොට ඒක තරංගයක් වෙන බව. මේ තරංගය අණුවලින් පිරිච්ච තරංගයක් ඒ අණු හැම එකේම මේ කයේ අපහසුතාවය තැම්පත් වෙලා තියෙනවා. මේ කයේ විඩාවක් තියෙනවා. මේ කයේ චර්යාවේ වෙනසක් තියෙනවා. මේම කළ යුතුයි මේම කළ යුතුයි කියන පණිවිඩයේ මේ සෑම අණුවක් තුලම ඒ කම්පන තරංගය පුරාම පවතිනවා තරංගයක් ඇති වෙච්ච ගමන් අපේ ප්‍රාණ අණුව ඉස මුදුනේ ඉඳලා යටි පතුල දක්වාම තරංගයක් වශයෙන් ගැවසෙනවා ඒකට අපි කියන චෛතසිකය කියලා මේ ප්‍රාණ අණුවලට අර කම්පනයේ තරංගය වැදුනාම එකට එක එතෙනවා ඒවත් එක්ක සම්බන්ධ වෙනවා න්‍යාෂ්ටිගත වෙනවා අන්න එතකොට මේ ප්‍රාණය කියන මේ සිතට තේරෙනවා මේම ප්‍රශ්නයක් තියෙන බව සිත මොලේට පණිවිඩය දුන්නාම දැන් කය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා කකුල් ඒට දාන්න ඕනේ මේට දාන්න ඕනේ ඇරෙන්න ඕනේ පාත් වෙන්න ඕනේ ආන්සි වෙන්න ඕනේ නැගිටලා යන්න ඕනේ කියන චර්යාවල මේ කය යොමු කරනවා. එනම් මේ කය ක්‍රියාකාරීත්වය නිකන් නැති වෙලා නෑ. කම්පණයකින් ඇති කරපු තරංගයක් මත ඇතිවෙච්ච චර්යාවක්. එනම් සිටිවිල්ලක් ඇති වෙලා එහෙනම් මේ වාතය පිළිබඳ අපි කතා කරනකොට මේ වාතයේ ප්‍රමාණයත් අඩු වෙන්න නම් කම්පණි අඩු වෙන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාම සක්මන් භාවනා කරනවා. අයියෙන් අයියෙන් සක්මන් කරනකොට ඇතම්යක් විතර සක්මන් කරනකොට අපට තේරෙනවා උස්ම ගන්න වේගයේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන බව. උස්ම වැඩියෙන් ගන්න ඕනේ කියලා අපි හිතුවද නෑනේ. උස්ම වැඩියෙන් ගන්න කියලා අපි උත්සාහ කළාද නෑනේ. එහෙනම් උස්ම ගන්නේ කොහොමද? කවුද මේක කළේ? එහෙනම් කයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට ප්‍රාණ වායුවේ දහාණය වැඩි වුණා. අපි කියන ඔක්සිජන් පිච්චෙනවා කියලා. කයේ ප්‍රාණ වායුවේ දහනය වැඩි වෙනකොට වැඩිපුර ප්‍රාණ වායුව ගන්න ඕනේ. ප්‍රාණය වැඩිපුර පිච්චෙනකොට මුළු සර්වාංගේ පුරාම තියෙන සෛල කෑ ගන්නවා. ප්‍රාණ වායුව නැහැ ප්‍රාණ වායුව නැහැ මේ කෑ ගන්න කම්පනය අර ප්‍රාණ වායුව පිච්චෙන නිසා ඇතිවෙච්ච පීඩනය ප්‍රාණ වායුව මදිකම නිසා කම්පනයක් බවට පත් වෙලා ඒ කම්පණය තරංගයක් වෙලා මේ සෑම සෛලයක් තුලම අනුගත වෙනකොට න්‍යාස්තිගත වෙනකොට එක එකත් එක්ක තව එකක් එකතු වෙනකොට මේ ලේ වලින් පණිවිඩේ මොළයට යනවා මොළයට ගියාම මොළේ දැනගන්නවා මේ කයේ ප්‍රාණ ධාතුවේ ධාරිතාව අඩු වෙගෙන යන බව මොළය ටක් ගාලා පණිවිඩයක් දෙනවා පෙනාලු වලට වැඩිපුර ප්‍රාණය ගන්න කයේ తত্ত্বය දුර්වල වෙගෙන යනවා කියලා. එතකොට මේ පෙනාලු ඉක්මනට ඉක්මනට උස්ම අරගෙන මේ කයට අවශ්‍ය ප්‍රාණය සපයන්න තීරණය කරනවා. ඒ කාර්යය යෙදෙනවා. මේකට අපි කියනවා හතිය කියලා. මහන්සිය කියලා. හැබැයි මේ මාන්සිය දවස පුරා සතිය පුරා මාසය පුරා තියෙන්නේ නැහැ. වැඩිම වුණොත් පැයක් තියෙන්න පුළුවන්. එතකොට මේ පැයකට පස්සේ මාංශය කොයි ප්‍රාණ ධාතුව වැඩි වෙනකොට කයේ මේ කයට සෛල වලට ප්‍රාණය වැඩිපුර හම්බෙනකොට අන්න අර තරංගයේ ධාරිතාව අඩු වෙලා කම්පනයේ ධාරිතාව අඩු වෙලා පීඩණය අවම වෙලා දැනෙන්නේ නැති තරමට අවම වෙලා යනවා දැන් මාංශය නැහැ. විඩාව නැහැ. වෙනාල ක්‍රියාකාරීත්වය ඉබේ අඩු වෙනවා. කැළඹිච්ච ස්වභාවයක අදවත අයියෙන් අයියෙන් වැඩ කරනවා. ඒකට අපි කියනවා අදි රුධිර පීඩනය කියලා. එහෙනම් මේක රෝගයක් කියලා විද්‍යාවෙන් සඳහන් කරනවා. ඇයි මේ අදි රුධිර පීඩනය ඇති වෙන්නේ? කයේ ක්‍රියාකාරීත්වය වැඩි නිසා එහෙනම් අපි වැඩක යෙදෙනකොට ගමනක යෙදිලා ඉක්මනට ඉක්මනට වේගෙන් ඇවිදිනකොට අපි උදාහරණයක් වශයෙන් බැරි වෙලාවත් ගිය කෙනෙක් දිව්වොත් එයාගේ රුධිරයේ පීඩනය පරීක්ෂා කරුවොත් අපි දන්නවා අධිරුධිර පීඩණයෙන් පෙළෙන බව. එහෙනම් අපි සතපිලා විවේක ගන්නකොට මොනවද තියෙන පීඩනය? අඩු රුධිර පීඩනය. එහෙනම් අඩු රුධිර පීඩනය වැඩි රුධිර පීඩනය කියන්නේ මේ කයේ ක්‍රියාකාරීත්වය මත ස්වයංක්‍රියව ඇතිවෙන ක්‍රියාවලිය. කයේ වේසටපත් වෙලා කය විශාල වශයෙන් ක්‍රියාවක යෙදෙනවා නම් අන්න එතකොට මේ පීඩනය වැඩි වෙනවා. ඇයි? ඒ ක්‍රියාවේදී මේ කය වැඩිපුර ශක්තිය වැය කරන්න ඕනේ. මේ කයේ ධාරිතාව වැඩි වෙලා ක්‍රියාකාරීත්ව භාවය වැඩි වෙලා එතකොට ඒ හැම සෛලයකටම ලේ ලබා දෙන්න පීඩනය වැඩි කරනවා. මේක අසනීපයක් වෙන්නේ කොහොමද? එහෙනම් දිවීමේ තරඟවලට සහභාගී වෙන හැමෝම ප්‍රතිකාර ලබන්න පාය අදිරුදිර පීඩනය කියලා. නින්දේ ඉන්න හැමෝම උසලාගෙන ගින් රෝවල් ගත කරන්න එපාය අඩුරුදිර පීඩනය කියලා. එහෙනම් මේ ලේ අඩු වෙන එක වැඩි වෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට හේතුවයි හොයාගන්න ඕනේ. එහෙනම් හේතුව තමයි මේ ඇතුළාන්තයේ පවතින කම්පනය ඒ කම්පනයට හේතු වෙච්ච පීඩනය පීඩනයට හේතු වෙච්ච කයේ ක්‍රියාකාරීත්වය අන්න කායික සමාධිය කියලා කියනකොට සමාධිය පිළිබඳ අවබෝධය ඇති වෙන්න එපාය. මේ කය සමාධියට යන්නේ කොහොමද කියන එක කෙරේ දැනගන්න මේ කය නිවෙන පිළිවෙත දැනගන්න ඕනේ. එනම් මේ භාවනා යෝගියාට මේ වගේ කාරණා ක්‍රම ක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. භාවනා යෝගියා දැනගන්නවා මේ කය එකපාරට සමාධි වෙන්නේ නැහැ. එහෙම ක්‍රමයක් නැහැ. එහෙනම් මේක ක්‍රම ක්‍රමයෙන් මේක නිවි නිවි යන ක්‍රමයක්. විනාඩියට තප්පර 60යි විනාඩියක් ඇතුළට සමාධියට යනවනම් විනාඩියක් තුල උනත් මේ සෑම ක්‍රියාවලියක්ම වෙන්න ඕනේ. දැන් සමාධියේ ඉන්න භාවනා යෝගියෙකුට කන් ඇහෙනවද කියලා බැලුවාම යට කන් ඇහෙන්නේ ගඳ සුවඳ දැනෙනවද කියලා බැලුවාම ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. සීතල රස්නේ දැනෙනවද කයට කියලා සීතල රස්නේ දැනෙන්නෙත් නැහැ. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයාට මේව මොකවත් දැනෙන්නේ නැත්නම් මේවා හැම එකක්ම නිවිලා නේද? එහෙනම් මේ කායික සමාධිය කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන් ඇතුළු මුළු ਸਰවාංගයම දැනෙන්නේ නැතුව යනවා. මොකවත් නැහැ කියන අවකාශ ධාතුවට සමවදිනවා. එහෙනම් මේ ක්‍රියාවලිය සිදුවෙන ක්‍රමවේදය තමයි මේ භාවනා යෝග්‍ය ක්‍රමක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නේ. එයාට තේරෙනවා මේ කය ක්‍රමක්‍රමයෙන් මට අයිති නැති වෙමින් පවතිනවා. ඒ කියන්නේ සමාධියට ලං වෙනවා. කය පිළිබඳ අවබෝධය ටික ටික අඩු වෙගෙන යනවා. ඒක තමයි සමාධිය කියලා කියන්නේ. දැන් සමාධියේ 100 පීඨයුවොත් ඒක සමාධියක් වෙනවද කියලා බැලුවොත් ඒක සමාධියක් නෙමෙයි. ඇයි එහෙම සමාධියක් නැහැ මේ ලෝකේ? සමාධිය කියලා කියන්නේ මොකවත් දැනෙන්නේ නැති මට්ටමට ඒක බිඳුවට යන්න ඕනේ. 100ක් පවතින්න බෑ එතන. සමාධියේ 100න් ඉන්න කියලා කිව්වොත් ඒක අසත්‍ය ප්‍රකාශයක් එහෙම එකක් ලෝකේ සිදු වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ කයේ ක්‍රියාකාරීත්වය මේ සෛලවල ක්‍රියාකාරීත්වය මේ සෛල තුලින් ඇතිවෙනා වූ පීඩණය ඒ පීඩණයම කම්පනයක් බවට පරිවර්තනය වෙන ක්‍රමවේදයයි ඒ කම්පණය නිසා සිතත් ගැළඹිලා, කයත් ගැළඹිලා කිසිම ඉරියව්වක ඉන්න බැරි මට්ටමට මේ කය සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. එහෙනම් මේ භාවනා යෝගියට තේරෙනවා මේ සමාධියට අපි යමක් කළ යුතු බව. සමාධිය නිකම් වෙනවා නම් පෘතුජන හැමෝම සමාධි වෙන්න එපාය. එහෙනම් නිදාගෙන ඉන්නකොට කය වළංගු නැහැ. නිදාගෙන ඉන්නකොට මට මොකවත් දැනෙන්නේ නැහැ. එහෙනම් නිදා ගන්න ඕනේ භාවනාවේ. එතකොට තමයි සමාධි වෙන්නේ. එහෙනම් මේ නිදා ගන්න ක්‍රමවේදය මොකද්ද කියලා බලනකොට මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා අර කොට්ට පැදුරු දාලා නිදා ගන්නවා වාගේ නෙමෙයි මේක නොනිදා නිදා ගැනීමක් නිදා ගන්න හැබැයි නිදා ගන්නවා. කොහොමද මේ ක්‍රමවේදය කියලා බැලුවාම මේ කයට සිත සමවද්දලා සිතේ වේගය අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන යනකොට ඒ වේගයට අනුව කයේ වේගය අඩු වෙනවා. උදාහරණයක් වශයෙන් කෙනෙකුට බනින්න ඕනේ කියලා හිතෙනවා සිතේ වේගය අඩුයි. දැන් බනිනවද? නෑනේ. බැනෙන්නේ නෑනේ. හේතුව එයාට බනින්න පුළුවන් කමක් නෑ. හැබැයි කෙනෙකුට බනින්න කියලා හිතෙනවා. ඒ හිතෙනකොට චිත්ත වීතියේ වේගය වැඩි වෙනවා. අපි කොච්චර කට පියාගෙන හිටියත් වචන ටික එළියට ගිහින් ඉවරයි. එනම් මේ සිතේ වේගය වැඩි වෙනකොට ඒකට අනුව කයේ වේගය වැඩි වෙනවා. සිත කලබල වෙලා යම් වැඩක නිරත වුණාම බඩමුට්ටු කැඩෙනවා, බඩමුට්ටු පෙරලෙනවා, බිම වැටෙනවා, අතපය වදිනවා, තුවාල වෙනවා. එනම් මේ සිතේ වේගය වැඩි වෙනකොට ඒකට අනුව මේ කයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වැඩි වෙනවා. සිත කැළඹෙනකොට මේ කය එක ඉරියව්වක තියන්නම බෑ. එහෙනම් මේ සිත නිවනකොට විතරයි මේ කය නිවන්න පුළුවන්. මේ සිතේ තියෙන ප්‍රශ්නය එහෙනම් මේ තාපසයා ගොඩාක් සන්තෝෂ වෙනවා. මේ කයේ ක්‍රමවේදයේ අභිරාසකයා දැක්කා. සිතට අනුව කය ක්‍රියාත්මක වෙන බව එයා ප්‍රත්‍යක්ෂ කළා. සිතේ ස්වභාවයට අනුව චර්යාවන් නිර්මාණය වෙන බව එයා අවබෝධ කරගත්තා. දැන් එයා දන්නවා මේක නිවන් ඕන ක්‍රමය. සිත කයට සමවදනවා. සමවදලා කය දිහා බලාගෙන සිත නිවනවා. නිවනකොට අරක නිවෙනවා. දැන් කෙනෙකුගේ යම්කිසි වස්තුවක් අපි තදින් අල්ලාගෙන ඉන්නවා. දැන් මේක සමාධි කරවන්න ඕන නම් මොනවද කරන්න ඕනේ? ඒ අල්ලාගෙන ඉන්න වේගය එහෙම නැත්නම් ඒ පීඩණය අඩු කරනවා අතේ. අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන යනකොට දැන් අපිට තේරෙන භාණ්ඩය අතේ බුරුල් වෙනවා. තවත් අඩු කරගෙන අඩු කරගෙන යනකොට ඒ කයට පුළුවන්කම නැහැ ඒක අල්ලාගෙන ඉන්න. අත්හැරනවා බිම වැටෙනවා එහෙනම් මේ විදියට මේ කය සම්පූර්ණයෙන්ම නිවෙනවා අපි මේ කායික සමාධිය පිළිබඳව මේ සමාධියේ පළවෙනි මට්ටම අපි බැලුවා භාවනාවක් තුළින් කය දිහා බලාගෙන හිටියා. කය දිහා බලාගෙන සිත කයට සමවදනකොට මේ කයේ ක්‍රියාකාරීත්වය ක්‍රමෙන් ක්‍රමෙන් අඩු වෙගෙන යනවා. මේ කයට කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. හේතුව කයේ පවතිනා වූ සිත අඩු වෙනකොට ඒ කම්පණය අඩු වෙනකොට මේ කය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. මෙසේ අඩු වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට ඒ භාවනා යෝගියා මේක තුළ විද්‍යාවක් දකිනවා. ඒක තමයි මේ සෑම සෛලයක්ම භ්‍රමණය වෙන්නේ ප්‍රාණය කරනකොටගෙන න්‍යාස්තියේ පීඩණය කරනකොටගෙන මුළු සර්වාංගයේ පුරාම සිත විසිරවලා කය දිහා බලාගෙන සිත නිවනකොට දැන් ප්‍රාණ අණුවේ වේගය අඩු වෙනව නේද? අපි කියනවා චෛතසිකයේ වේගය අඩු වෙනවයි කියලා. එහෙනම් මේ ප්‍රාණ වේගය අඩු වෙනකොට මේ ප්‍රාණ වේගය අඩු වෙච්ච ප්‍රාණ අණු නේද මේ සෛලවල න්‍යාස්තිය වලට යන්නේ මේ සෛලත් එක්ක එතෙන්නේ මේ සෛලවල ක්‍රියාකාරී ක්‍රියාකාරී ජීව වායුව බවට පත් වෙන්නේ එහෙනම් පීඩණය අඩු මේ අණු ටික මේ සෛල හැම එකටම අනුගත වෙනකොට න්‍යාස්තිගත වෙනකොට ඒකට අනුව පීඩනය අඩු වෙන්න එපායි. අන්න බලන්න කය නිවෙන ක්‍රමවේදය. මේ විද්‍යාව ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන භාවනාවේ ඉන්න ඒ ආර්ය ශ්‍රාවකයාට කටේ ක්‍රියාකාරීත්වය වැඩි වචන ප්‍රමාණය වැඩි කටදියා බලාගෙන සීයෙන් ඉන්නවා යා මේ කට කියන ඉන්ද්‍රිය දිව කියන ඉන්ද්‍රියට සමවැදිලා සීයෙන් ඉන්නකොට තමන්ගේ ප්‍රාණ අණු වැඩිපුර සෛලගත වෙනවා එහෙනම් ඒම 100න් පවතිනකොට 100න් සිත තවත් තවත් සිත අඩු කරනකොට වේගය ඒ ප්‍රාණ අණුවල ධාරිතාව පොඩ පොඩ පොඩ ක්‍රමක්‍රමයෙන් නිවෙනවා ප්‍රමාණය වෙනසක් වෙන්නේ ක්‍රියාකාරීත්ව භ්‍රමණ වේගය අඩු වෙනවා මේ විදිහට සිත නිවනකොට ඒ ක්‍රියාකාරීත්වයෙන් භ්‍රමණ වේගයෙන් අඩු වෙච්ච ප්‍රාණ අණු සෛලවල න්‍යාස්තියට යනකොට අර සෛලවලට අයියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ කැළඹිච්ච ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ඇයි න්‍යාස්තියේ පීඩන අඩුයි. ඒ සෛලවල භ්‍රමණ වේගය අඩු වෙනවා. වචන අඩු වෙනවා. වචන නවතිනවා. කතා කිරීමේ අවශ්‍යතාවය නැති වෙනවා. අන්න බලන්න මුඛ සමාධිය. එහෙනම් මේ මුඛ සමාධිය ඇති වෙලා වචන ඕනෙම නැහැ. කිසිම කෙනෙකුට උත්තර දීම අවශ්‍ය නැහැ කියන මට්ටම එනකොට එයා ආයි කතා කරන්නේ නැහැ මේ ලෝකේ. එයා නිස්සබ්ද වෙනවා. Tamanට ශබ්ද ඇයෙනවා. එහෙනම් ශබ්ද ඇයෙනවා කියන්නේ මොකවත් නෙමෙයි ඒක තුළ තියෙන පුංචි විද්‍යාවක්. මේ කම් ඇතුලේ සෛල භ්‍රමණය වෙනවා. එළියෙන් ගලාගෙන එන ඒ ශබ්ද තරංගය මේ සෛල වලට වැදුනාම සෛල වල භ්‍රමණ වේගය නිසාරව එතෙනවා එතිලා අනුගත වෙනවා එතකොට මේ කයෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා මේම එකක් එතුණා කියලා අපි කියනවා ඇවුණා කියලා ඇයෙන්ද ක්‍රමයක් තියෙන්න එපාය එහෙනම් මේ සෛල වලට අනුගත වෙන ක්‍රමවේදය ප්‍රත්‍යක්ෂ කරගෙන තමයි මේ මේ දේවල් ඇවුණා කියලා අපි කියන්නේ එනම් මේ කයේ ක්‍රියාකාරීත්වය පොඩ පොඩ මේ ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ ඇයෙන වේගය අඩු කරන්න නම් මේ කනේ සෛලවලට ප්‍රාණය අම්බෙන්න ඕනේ. ඒ අම්බෙන ප්‍රාණයේ කම්පණයම නැත්තම් භ්‍රමණ වේගය අඩු වෙන්න ඕනේ. ඒකට අනුව සෛලවල භ්‍රමණ වේගය අඩු වෙන්න ඕනේ. එහෙම අඩු වුණාම ඒ අම්බෙන සද්ද මේ කනේ එතෙන්නේ නැහැ. එතුණට වැඩක් වෙන්නේ ඒක කයට ශරීරගත වෙලා ඒක තුළ තියෙන ශබ්දය ප්‍රත්‍යක්ෂ කරන්න තරම් වේගය මදි. පීඩනය මදි. ඒ නිසා ඒ ශබ්ද කනට ඇතුල් වුණාට ඒ ශබ්ද වලින් වැඩක් නැහැ. සමාධියේ ඉන්න තාපසයාට ආර්ය ශ්‍රාවකයාට ඇහෙන්නේ නැති බව අපි දන්නවා. නමුත් ශබ්ද කන ඇතුළට යන්නේ නැද්ද? යනවනේ. ඒත් ඇහෙන්නේ නැති අය ඒවා ලබා ගන්න ලබා ගන්න තරම් ක්‍රියාකාරී ස්වභාවයක් කනේ නැහැ. මේ ක්‍රියාකාරී ස්වභාවයයි මෙතන වැදගත් වෙන්නේ. එහෙනම් මේ කයට নানা ප්‍රකාර දේවල් ඇඟෙනවා මේ කයේ নানা ප්‍රකාර ක්‍රියාකාරීත්වයන් වලට නැඹුරු වෙනවා මේ කය මේ වෙනකොට ක්‍රියා කරන්න සෙලවෙන්න සූදානම් එනම් මේ කයේ සෛලවල යම්කිසි කම්පනයක් ඇති වෙලා ඒක තරංගයක් බවට පත් වෙලා ප්‍රාණ අණුවලට දැන් එයා දෙන පීඩණය වැඩි නිසා ප්‍රාණයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට සිත කැළඹිලා द्वේෂයට ගන්නවා. හැම සෛලයක් තුලින්ම द्वේෂය අට ගන්න පුළුවන් द्वේෂය හදන්න පුළුවන් රිදෙනකොට කතා කරනකොටයි තරහා යන්නේ අන්න द्वේෂය ඇති වෙලා කම්පණය තුලින් දත් කැක්කම, කන් කැක්කම, ඇස් කැක්කම, බඩේ කැක්කම, පපුවේ කැක්කම, අන්දි කැක්කම, දනිස් කැක්කම මේ වගේ මේ ਸਰවාංගයේ මොන කැක්කමක් වේදනාවක් වුණත් ඒ සෛල වලින් ඇති කරගන්නා වූ පීඩනය කම්පනයක් බවට පත් වෙලා ඒ කම්පනය තරංගයක් වුණාම මේ ප්‍රාණ අණුවත් එක්ක ගැටෙනවා නම් අන්න ප්‍රාණ අණුවේ කම්පනය වැඩි වෙනවා අපි ඒකට ද්වේෂය කියලා කියනවා. වචන සරයි කලබලයි එක ඉරියව්වක ඉන්නේ කෑ ගන්නවා අඬනවා බිම පෙරලෙනවා මේ වගේ নানা ප්‍රකාර ක්‍රියාකාරීත්වයන් අට ගන්න පුළුවන්. එනම් මේ භාවනා යෝගියා මේ කයේ ඇතිවෙනා වූ චලනයන් කම්පනයන් ක්‍රියාකාරීත්වයන් පිළිබඳව ප්‍රඥාවෙන් බලාගෙන ඉන්නකොට අනුමාන ඉන්ද්‍රිය කියලා අපි කියනවා මේ සිතට ඒක අනුමානයි. එහෙම තියෙන බව අපිට පෙන්වන්න බෑ. හැබැයි තියෙන බව සත්‍යයි. එහෙනම් මේ අනුමාන ඉන්ද්‍රිය මේක ගවේෂණය කරනකොට අපට තේරෙනවා මෙයා එක එක ඒවා කියනවා අපට කතා කරනවා. පාත් වෙන්න කියනවා, කෙලින් ඉන්න කියනවා, වටපිට බලන්න කියනවා, අතපය වෙනස් කරන්න කියනවා මේ සෑම සංඥාවක් දියාම මේ භාවනා යෝගියා බලාගෙන ඉන්නකොට මේ භාවනා යෝගියට තියෙන මේ පීඩනයක් පවතින බව තමන් තුළ කම්පන ස්වභාවයක් පවතින බව එහෙනම් තමන්ගේ සිතයි නිවන්නේ තරාවක් ඇති වෙනකොට සිත නිවල බලන්න තරාව අතුරුදාම් වෙනවා රාගයක් ඇති වෙනකොට සිත නිවල බලන්න රාගය අතුරුදාම් වෙනවා ලෝභයක් ඇති වෙනකොට සිත නිවල බලන්න ලෝභය අතුරුදාම් වෙනවා මේ හැම එකක්ම චිත්ත වීතියක් මේ චිත්ත වීතියේ කම්පණය වැඩි නම් ඒක වහාම ක්‍රියාවටපත් වෙනවා කම්පණය අඩු වුනොත් ක්‍රියාකාරීත්වයෙන් නැති වෙනවා නතර වෙනවා එහෙනම් ලෝභ දේශ මොහ රාග සමාධියේ ඉන්න කෙනෙකුට ඇති වෙන්නේ නැහැ කර්මය නවතිලා ඉපදීම නැවතිලා භවගාමී ජීවිතේ නතර වෙලා එහෙනම් මේක ඇති වෙන්නේ කොහොමද කියලා බලනකොට අපට තේරෙනවා මේ සෛලවල ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙච්ච පීඩනය ඒක කම්පණය ඒකම තමයි තරංගය ඒක තමයි ක්‍රියාව ඒ ක්‍රියාව තමයි හේතුව ඒකට අදෙන එක ඵලය මේකට කර්ම භවය එහෙනම් මේ භාවනා යෝගියා මේ සිතට දෙනවා නියෝගය මේ කයට සමවදින්න කියලා. මේ සිතම මේ කයට සමවැදලා මේ සිතේ වේගය අඩු කරනකොට ඒකට අනුව ප්‍රාණ ධාතුවේ වේගය අඩු වෙනවා මේ ප්‍රාණ ධාතු සෛලගත වුණාම සෛලවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා මේ කය විවේකයට යනවා සුවයට යනවා අපට තේරෙනවා මේ අතපය වල පුදුමාකාර විවේකයක් දැනෙන බව කලබල වෙන්න එපා විවේක වෙනවයි කියලා කියන්නේම කම්පණය අඩු වෙනවා පීඩණය අඩු වෙනවා කියන එකේ සංඥාව එහෙනම් කයේ ක්‍රියාකාරීත්වය ක්‍රමෙන් ක්‍රමෙන් අඩු වෙලා අඩු වෙලා සිත වේගෙන් අඩු වේගෙන යනකොට මේ ක්‍රය සම්පූර්ණයෙන්ම අතුරුදාම් වෙලා එහෙම කෙනෙක් නැහැ කියන ස්වභාවයටපත් වෙනවා. ඒක කොහොමද කියලා කිව්වොත් අපි දවල් කාලේ වාඩි වෙලා යමක් කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට අපේ කය හැමතක වෙලා සිට ඈතට ගිහින් එතනමයි මම ඉන්නේ කියන මානසිකත්වය හදාගෙන එයා ඒ වැඩ රාජකාරිවල නිරත වෙනවා. බැරි වෙලාවත් යම්කිසි කෙනෙක් ඇවිල්ලා අපේ කයට අත තිබ්බොත් ගැස්සිලා ඈරෙනවා අපි. එයා නිදාගෙන හිටියේ නෑ වෙන තැනක හිටියා. මේ කය දැනෙන්නේ නැතුව පොළොම් ගොඩක් වාගේ වුණා පිපාසයක් දැනුන්නේ නැහැ බඩගින්නක් දැනුන්නේ නැහැ වේදනාවක් දැනුන්නේ නැහැ හැබැයි පැය දෙකක් විතර වාඩි වෙලා ඉඳලා අන්න මේ වාගේ ස්වභාවයක් මීටත් වඩා භාවයක් මේ කයට දැනෙනවා මේ කය ක්‍රමක්‍රමයෙන් වළංගු භාවයෙන් අවලංගු භාවයේ කරා ගමන් කරනවා මේ කය ක්‍රමක්‍රමයෙන් Tamanට නැති වෙන බව Tamanට තේරෙනවා මේ කයේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා දැනෙන ස්වභාවය අඩු වෙලා කය ඉස්සලා යනවා. කයක් නැහැ. සීයක් විතරක් පවතිනවා. මේ කයේ ක්‍රියාකාරීත්වය මොකවත් වැටහෙන්නේ නැහැ. චලනයක් මොකවත් දැනෙන්නේ නැහැ. අර පුළුන් ගොඩක් වාගේ පාවෙන ස්වභාවයක්ටපත් වෙලා මේ කය ගොඩාක් සෑල්ලු වෙලා තියෙනවද නැද්ද කියන එකවත් ඔයා ගන්න බැරි තරම් මේක සෑල්ලු වෙලා අන්න මේ මට්ටමටපත් වෙනකොට මේ කයේ කිසිම ක්‍රියාකාරීත්වයක් නැහැ මේ කයේ කිසිම පීඩනයක් නැහැ වේදනාවක් නැහැ. අන්න මේ මානසිකත්වයට තමයි කායික සමාධිය කියලා කියන්නේ. කාය සමාධිය කියලා කියනවා. එහෙනම් අද අපි ගොඩාක් කල්පනා කරලා බලන්න ඕනේ අපගේ පෙර තපස් ජීවිතය පිළිබඳ මෙන්න මේ ස්වභාවය ඇති වුණාද කියලා. මේ ස්වභාවයට තමන්පත් වුණාද කියලා. තමන් භාවනා කරන ඒ කාල වකවානුව තුල තමන්ගේ කය මේ වගේ ස්වභාවයටපත් වෙලා වායු පින්ඩයක් වාගේ පුළුම් රොඩක් වාගේ කය ඇල්ලුවාට ඇල්ලෙන්නේ නැහැ. අතපය ඔල්ලන්න බෑ. ඇයි අතපය තියෙන බව දැනෙන්නේ මේ කය නිකන් පිළිමයක් වාගේ තියෙනවා. හැබැයි කය තියෙන බව දන්නවා. හැබැයි මේකක් නැහැ. උරා කූඹිය කයේ යනවා නම් දැනෙනවද? එහෙම එකක් දැනෙන්නේ මදුරුව විදිනවද? මදුරුව ළඟටවත් එන්න හේතුව මේ සෛලවල භ්‍රමණ වේගයේ අඩු නිසා මේ සෛල එකින් එකට ලං වෙලා මදුරුවාට කයෙන් යන කුයිලය අඩුයි. සෛල භ්‍රමණ වේගය වැඩි නම් සෛල දෙක ඈත් වෙනවා. එකින් එකට තල්ලු වෙනවා. එතකොට මේ කය දැලවාගේ විවෘත වෙනවා. ලේකුයි එළියට යනවා. වටේ මෙන්න මදුරුව ටික පියාඹගෙන එනවා. ලේකුයිලේ ලේ බොන්න. ඒ සෛල දෙක අතරට තමන්ගේ සුණ්ඩාව දාලා තමන්ට ඇති වෙන්නම මේ රුධිරය එයා පානයට ආහාරයට ගන්නවා. මේක තමයි මදුරුවා විදිනවා කියලා කියන්නේ. එහෙනම් මේ කායික සමාධිය ඇති වෙන්න ඇති වෙන්න මේ කයේ ක්‍රියාකාරීත්වය අඩි වෙනකොට මේ සෛලවල භ්‍රමණ වේගය අඩු වෙලා එකින් එකට එකින් එකට ලං වෙන්න පටන් අරගෙන මේ සේරම සෛල ටික ලං වෙනවා ඉර වෙනවා අපේ කය තුලින් ඇතිවෙන කම්පනය අඩු වෙලා පීඩනය අඩු වෙලා එළියට තරංග විසිරෙන ක්‍රමවේදය අඩු වෙනවා. එළියෙන් තරංග ලබා ගන්නෙ නෑ. ඇයි මේ කයට තරංග ඇතුල් වෙන්න පුළුවන් කමක් නෑ. අපි කියනවා নানা ප්‍රකාර සිතිවිලි පාළ වෙනවා. රාග, ద్వේෂ, මෝහ පාළ වෙනවා. එහෙනම් මේ සිතිවිලි වලට අපි කියනවා කම්ම නිකන් ඇති වෙන්න බෑනේ ඒ ඇති වෙන්න ක්‍රමයක් තියෙන්න එපා. එනම් පෙර භවයේ තැම්පත් කරලා බාහිරව අපි දකින දේවල් හැම දේ තුලින්ම මේ සිතවිලි ඇති වෙනවා නම් ක්ලේශ ධර්මයන් ඇති වෙනවා නම් ඒවා ඇතුල් වෙලා ඇතුල්ුනේ කොහමද ඇතුල් වෙන්න පුළුවන්කම තියෙන නිසා නේද? හැබැයි කායික සමාධිය ඉන්න කෙනෙකුට එහෙමක ඇතුල් වෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ ධර්මයේ සඳහන් කරනවා. මිනිස්සු කෑ ගගා ගියාට ද්වේෂය ඇති වෙන්නල්ලු. මිනිස්සු මොනම දේ පූජා කෙරුවත් මොනම විදියට ප්‍රශංසා කෙරුවත් ලෝභය ඇති වෙන්නේ නැල්ලු. මිනිසුන්ගේ අශෝභන ඇසරීම් රටාවල් දකිනකොට රාගය ඇති වෙන්නේ නැල්ලු. කිසිම දෙයකට මේ සී විඥාණය මුලා වෙන්නෙත් නැල්ලෝ. කොහොමද මේ භාවනා යෝගියාට විතරක් මේක වෙන්නේ? එහෙනම් මේ බාහිර තරංග එකක්වත් ඇතුළට ගමන් කරන්න බෑ. ඇයි කයේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා නැවතුනාම සමාධි වුණාම බාහිර පණිවිඩ එකක්වත් වළංගු නෑ මේ කයට. එහෙනම් මේ කය මත සිත පිහිටලා සීය පවත්නකොට මේ කයේ තරංගය එම නැත්තම් චිත්තේක වේගය අඩු වෙනකොට මුළු සර්වාංගයේ පුරාම සෛලවලට ලෝභ දේශ මෝහ රාග කින තරංග එළියෙන් ගන්නත් බෑ සිතේ භ්‍රමණ වේගය අඩු වෙනකොට සිත තුලින් එන්නේ නැහැ එළියට සිත කැළඹුණාම නේද द्वේෂය ඇති වෙන්නේ සිත ඇලෙනකොට නේද ලෝභ ඇති වෙන්නේ නැත්නම් ඇලෙන්න කැළඹෙන්න ද්වේෂය ඇති වෙන්න සිතේ භ්‍රමණ වේගය වැඩි වෙනකොට නේද සිතේ න්‍යාස්තියෙන් මේ පණිවිඩ එළියට එන්නේ පරණ තැම්පතු එහෙනම් මේ සිත මේ කය මත පීඩලා නිවනකොට ඒ සිතේ භ්‍රමණ වේගයට අනුව සිතේ න්‍යාස්තියෙන් ඇතිවෙන්න පුළුවන් පරණ තැම්පතු හැම එකක්ම අඩු වෙනවා. ලෝභ, දේශ, මෝහ, රාග මොකවත් ඇති වෙන්නේ ඒ විතරක් නෙමෙයි. බාහිරව නාම වලින් රූප වලින් ඇති වෙන්න පුළුවන්, ඇතුල් වෙන්න පුළුවන් ලෝභ, දේශ, මෝහ, රාග කියන ක්ලේශ ධර්මයන් මොකවත් ඇතුල් වෙන්නේ ගනුදෙනුව නැවතිලා සමාධියේ තියෙන එකම ප්‍රයෝජනය තමයි කර්මය නතර කරන්න පුළුවන්. කර්මය නැවතෙනවා. ඒකෙන් ඝනදෙනු වෙන්නේ නැහැ. එහෙනම් මේ කාය සමාධිය කියන්නේ මොනවද කියන එක කෙරෙහි අපි හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. කායික සමාධිය ඇති වෙන ක්‍රමවේදය පිළිබඳ විද්‍යාව ගැන අපි දැනුවත් වෙන්න ඕනේ. ඒම දැනුවත් වෙලා නැත්නම් කායික සමාධිය ක්‍රමක්‍රමයෙන් අවබෝධ වෙලා දැනුවත් වෙලා ඒ සමාධියටපත් වෙන්න සමහර විට අවුරුදු 3ක් 4ක් 5ක් ගත වෙන්න පුළුවන්. එහෙනම් මේ කායික සමාධිය ඇති වෙන විද්‍යාව අපි දැක්කා. මේ බඹයක් විතර උස තියෙන මේ කය අවලංගු වෙලා පරම වස්තුව කියන්නේ ආරම්භයත් එක්ක සමාන වෙන ඒ ධර්මතාවය අපි දැක්කා මේ කයේ චර්යාවන් අතුරුදාම් වෙලා කයේ අවශ්‍යතාවයන් අතුරුදාම් වෙලා මේ කය මම නෙමෙයි කියන මට්ටමටපත් වෙලා එහෙනම් මේ සමාධිය පිළිබඳව මේ කය මුල් කරගෙන කතා කරනකොට අපට පෑදිලිව පේන උත්තරීතර ධර්ම කාරණාවක් තමයි මේ කයේ වෙන අතුරුදාන් වීම. එහෙම නැත්නම් මේ කය ක්‍රම ක්‍රමයෙන් අවලංගු වෙන ක්‍රමවේදය. එහෙම නැත්නම් මේ කය ක්‍රම ක්‍රමයෙන් කර්මත් එක්ක ගනුදෙනු කරන ප්‍රතිශතය අඩු වෙලා අඩු වෙලා නතර වෙලා නැති වෙලා යන ක්‍රමවේදය. එනම් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල ආයතන වලට පණිවිඩ ගෝචර වෙනවා ඒ පණිවිඩ නිසා ලෝභ දේශ මොහ රාග ඇති වෙනවා නම් මොකද්ද තියෙන ප්‍රශ්නය භ්‍රමණ වේගයේ තියෙන ප්‍රශ්නය එළියෙන් එන තරංගයක් සංඥාවක් මේ ඉන්ද්‍රියන් වල තියෙන සෛලවල භ්‍රමණ වේගය නිසා ඔතා ගන්නවා. ඒ පණිවිඩ ඒ සංඥා මේ සෛලවල න්‍යාෂ්ටිගත වෙනවා. ඒක නිසා පීඩනයක් ඇති වෙනවා. ඒ පීඩනයේ කම්පණයටපත් වෙලා කම්පණය තරංග වෙලා ප්‍රතිචාරයක් බවට පත් වෙනවා. ඒක සිටිවිලි වචන ක්‍රියා බවට භාග්‍යතුන් වහන්සේ තුන් ආකාරයෙන් අඳුන්වනවා. එහෙනම් මේ සෛලවල භ්‍රමණ වේගය අඩු වුණොත් එළියෙන් එන සංඥා එතෙන්නේ නැහැ, අනුගත වෙන්නේ නැහැ. පීඩනයක්, කම්පනයක්, තරංගයක් ඇති වෙන්නේ ඒ කියන්නේ කර්ම නැහැ. ඔක්කොම නැවතිලා. එහෙනම් අපේ කායික සමාධිය අප විසින් ඇති කරගන්නා වූ ක්‍රමවේදය අපි සාකච්ඡා කළා. ඒක විද්‍යාත්මකව කර්මකාරණා අවබෝධ කරගත්තා. අන්න බලන්න ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන සීයෙන් ඉන්න ඒ ආර්ය උත්තමයා මේක ස්පර්ශ කරනවා මේක සම්පූර්ණයෙන්ම මේකේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්නවා එයා මේ කය තුල තියෙන විශේෂ ධර්මතාවක් ප්‍රත්‍යක්ෂ කරගත්තා මෙතනට එන්න යාට ටිකක් කල් යනවා ගොඩාක් ප්‍රඥාව වැඩි නම් විනාඩි 5න් 10න් එයා මේ මට්ටමට දියුණු වෙලා එනවා ප්‍රඥාව අඩු නම් අවබෝධය අඩු නම් පෙර බවවල පුරුදු කරපු අත්දැකීමේ විඥානය අඩු නම් සමහර විට අවුරුදු දෙකක් තුනක් හතරක් පහක් වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 7ක් ඇතුළත හරියට මාර්ගේ වඩනවා නම් මේ හැම දෙයක්ම සිදු වෙලා ඉවර වෙන්න ඕනේ. කාලය තීරණය වෙන්නේ Tamanගේ අවබෝධය මත, Taman වඩන ක්‍රමවේදය මත, Tamanගේ දෛනික චර්යාව මත. දවසට විනාඩි 10ක් භාවනා කරනවා නම් එයාට අවුරුදු 70ක් විතර යනවා. ඇයි කිසිම අවබෝධයක් නැතුව ක්‍රමයක් නැතුව අර කරන්න ඕනේ කියන අවශ්‍යතාවය නිසා කරනවා නම් ප්‍රතිඵල ලැබෙන්න සෑහෙන කාලයක් යනවා. නිවනට බාධා වෙන දුකට හේතු වෙන සියලෝම දේවල් අයින් කරගෙන කරගෙන යනවා නම් මාර්ගයට අදාළ දේවල් විතරක් වඩනවා නම් දවස ගානේ ಗುಣධර්ම වඩනවා නම් එයාට සාමාන්‍යයෙන් ඇඟිලි වලින් දින ගණන් කරන්න පුළුවන් එයා සසර දුක නිවා ගන්න කාලය ඒ තරම් ළඟයි අත ළඟයි. එහෙනම් අද මේ ඉමිදිරි පාන්දර අපගේ සාකච්ඡාව මේ කයට පිළිබඳව කයෙන් ඇතිවෙනා වූ කාය සමාධිය පිළිබඳව එහෙනම් මේ කාය සමාධිය අපගේ ජීවිතයට ගොඩාක් වැදගත් හේතුව මේ කාය සමාධිය ඇත්තටම ලෝකෝත්තර ජීවිතයට ගොඩාක් අවශ්‍යයි භාග්‍යතුන් වහන්සේ ඇතුළු ආර්ය මා සංඝයා පුරුදු කරන සමාධියක් මේක. එහෙනම් මේ කය තුල වේදනාවක් සමාධි වෙන්න ඕනේ. මේ කය තුල පවතින කැළඹිල්ල මේ වේදනාව අපි සමාධි කෙරුවේ නැත්තම් බොහොම ටික වෙලාවක් ඉන්න පුළුවන් එතනින් පස්සේ අතන රිදෙනවා මෙතන රිදෙනවා කියලා নানা ප්‍රකාර විදිහට කැළඹිලා ඒ රිදෙනවා කියලා දැනගෙන කැළඹෙනවා කියන්නේ द्वේෂය අටහරන් ඉවරයි. මේක වෙනස් කරන්න ඕනේ කකුල මාරු කරන්න ඕනේ කියනකොට ලෝභය අටහරන් ඉවරයි. තරංගය තුළ මේ ස්වභාවයන් ඔක්කොම තියෙනවා. සෑම චිත්ත වීතියක්ම අඩංගුයි එක තරංගයක් තුළ එක අණුවක් තුළ එහෙනම් අපි මේ සමාධි මට්ටම් ඉහළට අවබෝධ කරගෙන ඒවා වඩන්න ඕනේ. මේ සමාධිය එක පාරටම චිත්ත සමාධිය එන්න මට්ටම් අතරකින් තමයි මේ චිත්ත සමාධිය ඇති වෙන්නේ. කය කෙරේ සීය තියෙනකොට සිත සමාධි වෙනවද? වේදනාව කෙරේ සීය තියෙනකොට සිත සමාධි වෙනවද? ගන්ධය එහෙම නැත්නම් මේ වචන ඇතුලෙන් ඇති වෙනවා ඒවා කෙරෙහි අවබෝධය තියෙනවා නම් සිත සමාධි වෙනවද? එහෙනම් මේවා එකින් එකට අවබෝධ වෙන්න ඕනේ. මේ එකින් එකට අවබෝධ වෙලා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පඨවියේ ඉඳලා ආපෝ වෙලා වායෝ වෙලා තේජෝ වෙලා මේ අතරමා භූත මේක සමාධි වෙනකොට තමයි සම්පූර්ණම පරිපූර්ණ සමාධිය බවට පත් වෙන්නේ. සමහර අයගේ කය සමාධි වෙලා නමුත් සිත වැඩතාම චෛතසික ඇති වෙනවා බොහොම සියුම් චෛතසික. ලෝභ දේශ මොහ නැති වෙන්න පුළුවන් නමුත් චෛතසික ඇති වෙනවා නම් සියුම් මට්ටම් වල ඒවා පවතිනවා. එනම් සමාධිය මට්ටම් අතරකින් සතරමා භූතම සමාධි කරවන්න ඕනේ. එයා පරිපූර්ණ සමාධියටපත් වෙන්න එහෙනම් අද අපි කතා කළා කායික සමාධිය මේ කය සමාධි වෙන්නේ කොහමද මේ කය තුල සමාධිය ඇති වෙන්න පුළුවන් ක්‍රමවේදය විද්‍යාව මොකද්ද කියන එක අපි සාකච්ඡා කළා එහෙනම් මේක වඩන්න ඕනේ එහෙනම් මේ කයට සමවැදිලා මේ කයේ ක්‍රමවේදය අවබෝධ කරගෙන මේ සිත කය මත තබා අඩු කරනකොට ඒකට අනුව නේද හම්බෙන්නේ. දැන් දානයක් වළඳන හාමුදුරුවන්ගේ දාණය එළවලු වලින් පරිපූර්ණ නම් කිරියොද්දෙන් ඒක පෝෂ්‍ය වෙලා නම් චෛතසිකවල වේගය අඩුයි. දාණය ගොඩාක් මිරිස් වලින් වැඩි නම් ඒ දාණය කටට ගන්න බෑ පිච්චෙනවා නම් ඒ ස්වාමින් වහන්සේට ඇති වෙන සිටිවිලි ගොඩාක් කැළඹිල්ලයි කම්පන සාගතයි තමන් දන්නේම නෑ द्वේෂය ලෙලදෙනවා එහෙනම් යම්කිසි කෙනෙක් ආහාරය දිහා දැක්කාම අනේ මේ කිරියොදිත් එක්ක මේව කන්න බෑ සුදු ව්‍යංජන කියලා කියනවනම් එයා මොන වගේ කෙනෙක්ද එයාගේ සිත තුළ ගොඩාක් द्वේෂය තියෙනවා, තරාව තියෙනවා, වහාම ගිනි හැවිලෙන සුළුයි. ඒ නිසා යාට ගොඩාක් සැරට කෑම ඕනේ. මොකවත් නැත්තම් වේලිච්ච මිරිස් කරලා අමු මිරිස් කරලා අපාගෙන තමයි කෑම ගන්නෙ. එන ඇයි මේ ස්වභාවය ඇති වෙලා තියෙන්නේ කියලා බැලුවාම එයාගේ කය द्वේෂයෙන් පිරීලා මිරිස් ඉල්ලනවා. අර द्वේෂයේ මිරිස් වලට ගොඩාක් කැමතියි. මෛත්‍රිය වඩන කෙනෙකුට කෑම දුන්නාම ඒ කෑම දිහා බලලා යා කිරි හොද්දට හදාලා දේවල් එළවලු වලට හදාලා දේවල් පමණක් ගන්නවා හේතුව එයාගේ කය ප්‍රතික්ෂේප කරනවා ගොඩාක් සැරජාති හේතුව එයාගේ කය द्वේෂයේ නැති නිසා එහෙනම් ගන්න ආහාර වැඩිපුර කැමැත්තෙන් බෙදා ගන්න ව්‍යංජන දිහා බලලා එයාගේ චරිතය කියන්න පුළුවන්. එහෙනම් කෙනෙකුගේ චරිතය දිහා දැනගන්න අවශ්‍ය නම් ව්‍යංජන 10ක් එක්ක ආහාර වේලක් ලෑස්ති කළා ඒ පුද්ගලයාට කියනවා කෑමට එන්න කියලා. පිඟාන අතට දීලා හැන්දක් දීලා කියනවා කැමැති එකක් බෙදා ගන්න කියනකොට එයා බත් වලින් පස්සේ බෙදෙන ව්‍යංජන වල ප්‍රමාණින් කියන්න පුළුවන් එයා ලෝභයේ වැඩි චරිතයක්ද ద్వේෂයේ වැඩි චරිතයක්ද අලෝභ අද්වේෂයෙන් ඉන්න චරිතයක්ද කියලා එයා මිරිස් ಜಾති සර ಜಾති වැඩිපුර බෙදා ගන්නවා නම් එයා ද්වේෂසාගත චරිතයක් හැම දෙම වැඩිපුර ලබනවා නම් එයා ලෝභ දේශ මෝහ තියෙන චරිතයක් මිනිස් જાති අඩු කරලා කිරිහොද්දට හදපු ව්‍යංජන අවශ්‍ය තරම දැනගෙන ගන්නව නම් අවශ්‍ය ප්‍රමාණයට ගන්නව නම් එයා මෛත්‍රිය තියෙන ගොඩාක් තැම්පත් අවබෝධයෙන් කටයුතු කරන ಗುಣධර්ම වඩන බෝධිසත්වයෙක් කියලා තේරෙනවා එහෙනම් අපේ මේ චරිතය මේ ආහාරපාන ගන්න ස්වභාවයෙන් තේරෙනවා. නැවත පාත්‍රය අතට දීලා එහෙම නැත්නම් බත්තිගාන අතට දීලා අපි බෙදලා දෙනවා. තවත් ගුණාංගයක් බලන්න. අපි බෙදලා දීලා කෑම කන්න කියලා කිව්වාම විනාඩි දෙකට විනාඩි පාටය කෑම කාලා ඉවර කරනවා නම් ගොඩාක් කලබලකාරී චරිතයක් අපිත් එක්ක මේ ගමන යන්න සුදුසු නැති චරිතයක් කැළඹිච්ච චරිතයක් ද්වේෂය සිතේ තැම්පත් කරගෙන ඉන්න චරිතයක් වෛරය ගොඩාක් තැම්පත් වෙච්ච චරිතයක් අසංවර චරිතයක් ඉවසීම නැති චරිතයක් යටාත්පාත්කම නැති චරිතයක් මේ ඔක්කම ගුණාංග තේරිලා ඉවරයි එහෙනම් ඒ දාණය අතට අරගෙන දාණය දිහා බලාගෙන හොඳට අනලා කටට අවශ්‍ය පමණ දැනගෙන ඒක අතින් අරගෙන කටට ඇතුල් කරලා ඒක බොහොම ඉවසීමෙන් ඒකේ තියෙන රස වර්ග 6ම හොඳට ස්පර්ශ කරලා ක්‍රමක්‍රමයෙන් විකලා පොඩි කරලා විකන බව දැනගෙන විකල ඉවර කරපු බව දැනගෙන ඒක ක්‍රමානුකූලව පොඩි කරලා ඉමීසරේ ශරීරගත කරනවා නම් ඒ ශරීරගත කරනකන් තවත් ආහාර අතට ගන්න නැත්නම් තවත් අනන් නැත්නම් අපාපා ඉන්නකොට තවත් ආහාර කටේ දාලා කොටන් නැත්නම් ඒ එයා ගොඩාක් තැම්පත් කෙනෙක් කලබල නැහැ ඉවසීම තියෙන කෙනෙක් හැමදේම ඉතල වැඩ කරන කෙනෙක් හැම කාර්යයක් තුළම සීයෙන් ඉන්න කෙනෙක් එයා ගොඩාක් සීලවන්ත කෙනෙක්. විනයට අනුව ඇදිච්ච චරිතය මේ ටිකත් වැටහෙනවා. එහෙනම් අපගේ චරිත ගැන කවුරුත් චරිත සාතික දෙන්න ඕනේ දාණය හතට ගත්තාම අපි වළඳන ක්‍රමවේදයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මගේ තියෙන ಗುಣ ධර්ම මොනවද කියලා. තමන්ගේ දාණය තමන්ගේ අතේ තියෙන ටික ඉවසලා වළඳන්න බැරි නම් ඉතින් චරිතය ගැන ආයෙත් කතා කරන්න දෙයක් නැහැ. එයා කැළඹිච්ච කෙනෙක් කියලා තීරණය කළා ඉවරයි. ඉවසීම නැති කෙනෙක් කියලා තීරණය කළා ඉවරයි. තමන්ගේ කය කෙරේ කිසිම අනුකම්පාවක් නැහැ. මේ විදියට ඉක්මනට ඉක්මනට ගත්තාම අජීර්ණ වෙලා අජීර්ණ වෙච්ච රසායනික දේවල් ශරීරගත වෙලා ඉසමුදලේ ඉඳලා යටිපතුල දක්වාම වේදනාට ගන්නවා. රෝග අට ගන්නවා. රෝගේ දීර්ඝ වුණොත් මරණය ඇති වෙන්න පුළුවන්. එහෙනම් තමන්ගේ කයට කිසිම අනුකම්පාවක් නැහැ. සියදිවි නසා ගන්න ක්‍රමයක තමයි මේ ආහාර වළඳන්නේ. එහෙනම් තමන්ගේ කයට මෛත්‍රිය නැත්තම් අනිත් අයට මෛත්‍රිය ගැන මොන කතාවක්ද? එහෙනම් අපගේ ජීවිතයේ අද හිඳලාම අපි මේ සමාධිය පිළිබඳ ධර්මයේ ශ්‍රවණය කළා. කායික සමාධිය ඇතිවෙන්නා වූ ක්‍රමවේදය අද අපි ප්‍රත්‍යක්ෂ කළා. එහෙනම් මේ කයේ චර්යාවන් සමාධියට ගත කරන සෑම කමඨාණක්ම අද ඉඳලා අපි වඩමු. එහෙනම් ස්වාමින් වහන්සේලා වශයෙන් අද ඉඳලා අපි දෑත් කිසිම දෙයක් ආහාරයට ගන්නෙ නෑ හේතුව ඒක තියෙන උණු ටික දුම්කොළ ටික ශරීරගත වුණාම මේ කයේ කැළඹෙනවා මේ සෛල පිච්චෙනවා පීඩණය වැඩි වෙනවා, කම්පණය වැඩි වෙනවා, තරහා යනවා. කය නිවෙන්නේ කය කොයි වෙලෙත් කැළඹිච්ච ගමන් එන ආහාර පාන ගන්නකොට අයියෙන් අයියෙන් ඉක්මනට ගන්නෙ නෑ ඒ අසංවර භාවය තුලින් කය ලෙඩ වෙනවා ප්‍රාණය ඝාතනයටපත් වෙනවා කයේ සංසුම් භාවය නැති වෙනවා ඒ කෑම ටික ආමාශය ජීර්ණය කරගන්න බෑ පොඩි වෙලා නැති නිසා කය වේසටපත් වෙනවා තීන මිද්දේ ඇති වෙනවා නිදිබර ගතිය ඇති වෙනවා කයේ තරබාරු ගතිය ඇති වෙනවා নানা ප්‍රකාර ලෙඩ රෝග ඇති වෙලා භාවනාව තිය නිකන් ඉන්නවත් බැරි තරම් වේදනාවක් එක්කුම් අට ගන්නවා එහෙනම් මේ ක්‍රමවේද තුල ජීවත් වෙන කෙනෙක් කවදාවත් කාය සමාධියටපත් වෙන්නේ නැහැ කාය සමාධියටපත් වෙන්න කයේ විනය හදන්න ඕනේ. කාය සමාධිය කියන සම්පූර්ණ පරිපූර්ණ සමාධියට යන පළවෙනි සමාධිය හදන්න නම් එයා ඉස්සෙල්ලාම පළවෙනි සමාධියට අවශ්‍ය චර්යාවේ සීලය පිටන්න ඕනේ. එයා කය කැළඹෙන තේජෝ ධාතුවට අදාළ මොකවත් ගන්න නැහැ. ඒ කියන්නේ සැරජාති ගන්නෙ නැහැ. පිත කියන පිත හැදෙන ක්‍රමයක් තමයි මේ තේ කාට තේ කාට ගන්න. කෝපි වලින් ඇඟේ තේජෝ ධාතුව වැඩි කරනවා, කැළමිච්ච ස්වභාවය වැඩි කරනවා, උණුසුම ඇති කරනවා. එහෙනම් අපි දන්නවා කොච්චර සීතල වුණත් කෝපි ගත්තාම සීතල අතුරු දාගෙන, ඒ කියන්නේ කය උණුසුම් වෙනවා. එහෙනම් කය කලබවන දේවල් ගන්න. පැම්පාසු වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කයේ තේජෝ ධාතුව වැඩි වෙලා දාඩිය වැත් කරනවා. දාඩිය දානවා කියන්නේ මොනවද? කයේ උණුසුම සෙල්සියස් 37ට වඩා වැඩි වෙලා ඒ නිසා කයේ උෂ්ණත්වය දරා ගන්න බැරුව වතුර දාලා කය නිමනවා. ඒ කියන්නේ දැනටමත් කය රත් වෙලා. එහෙනම් උදේ පාන්දර අයට කලින් තැම්පාසු වෙනවා. සවස බුදුන් වහන්සේ කලින් ඇඟ සෝද ගන්නවා. දවසට දෙපාරක් දත්ම දිනවා. ඒ තමන්ගේ සිවුරු හොඳට පිරිසිදුට ඕදලා පොරවනවා හේතුව දහඩිය දැනෙනකොට ඒ දහඩිය කියන පීඩණය නිසා මේ කයේ සෛලවල භ්‍රමණ වේගය වැඩි වෙනවා සිතේ භ්‍රමණ වේගය වැඩි වෙනවා කැළඹෙනවා ඒක නිසා මේ සිත තුළ වෛරය ద్వේෂය අට ගන්නවා සිත සමාධි වෙන්නේ කය සමාධි වෙන්නේ බලන්න මේ කය සමාධි කරගන්න මොනතරම් විනයක් අපට රකින්න වෙලා තියෙනවද සීලයක් සමාධි වෙන්න තියෙනවද එහෙනම් ආහාර පාන වලින් අතුරුපස වලින් අපේ කයට පීඩනයක් කැළඹිල්ලක් ඇති කරනවා නම් කම්පනයක් ඇති කරනවා නම් ඒවා වැළකෙන්න ඕනේ තේජෝ ධාතුව වැඩි කරන පිත ස්වභාවය කයේ වැඩි කරනවා නම් ඒ කාට වර්ග අපි අතුරුදාම් කරන්න ඕනේ අපේ සීමාවෙන් අයින් කරන්න ඕනේ. කයේ දුර්ගන්ධ භාවය අපාසුතාවය නිසා කය කැළඹෙනවා නම් දාඩිය ඇලෙනකොට තරහා යනවා නම් අන්න තම්පාසු වෙලා ඒ පීඩනය අඩු කරන්න ඕනේ. දෛනිකව හැමදාම ඒ කය සෑල්ලුව පිරිසිදුව තියාගන්න ඕනේ. එහෙනම් Tamanට වේදනා ඇති වෙන්න පුළුවන් සෑම අවස්ථාවක් තුළම ඒක වළක්වා ගන්න ඒකට අදාළ විනය පීඨා පීඨෙන්න ඕනේ. එහෙනම් ආහාර පාන වලින් කය පිරිසිදු කරන කාරණා වලින් වතාවන් කිරීමේ කාරණා වලින් සිල් සමාධි වීමේ කාරණා වලින් කියන මේ සෑම ඉරියව්වකින්ම අපගේ කයේ පීඩනය අඩු කරන්න පුළුවන් නම් වාඩි වෙලා විනාඩි 5ක් යනකොට කය සමාධියට යනවා හේතුව අනවශ්‍ය පීඩන කම්පන මොකවත් නැහැ. එහෙනම් අපගේ කම්පන පීඩන වැඩියෙන් තියෙන තාක්කල් කායික සමාධිය අපට වචනයක් විතරයි ඒම එකක් වෙන්නේ කය ඉරිවැටුනාම කය සම්පූර්ණයෙන්ම ඉරිවැටිලා මත් වුනාම ඒක කායික සමාධියක් නෙමෙයි ස්නායු අවෛර වීම නිසා ඇතිවන තත්ත්වයක් ඒක රෝගී ස්වභාවයක් වේදනා තත්ත්වයක් එහෙනම් අද ඉඳලා අපි සැබෑ කාය සමාධිය වඩමු ඒ කාය සමාධි වෙන්න කය කලඹවන සෑම කාරණාවක්ම අපි අත ඉඳලාම ප්‍රතික්ෂේප කරමු නිවනට බාධා කරන මාගේ නිවීමට බාධාවක් වෙන දුක වඩන කාරණාවලින් මම ඈත් වෙනවා. අද හිඳලා මම අලුත් චරිතයක් බවට පත් වෙනවා. අද හිඳලා මම මගේ ජීවිතේ තවත් වේගෙන් වඩනවා. මම මේක ඉවර කරනවා, ඉවර කරනවා. තථාගතයන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය නැවතුණා. අඟුලිමාල නැවතුණා. මමත් නවතිනවා. මට නවතින්න දැන් ක්‍රමයේ තේරෙනවා. මට ගොඩාක් දේවල් අවබෝධයි අද හිඳලා මං නැවතෙන්න වැඩ කරනවා. ඇවිදින්න වැඩ කරන්නේ එහෙනම් අද හිඳලා අපි අදිස්ථානයක් කරගමු. පාරමිතාවක් කරගමු. අද හිඳලා මම කායික සමාධියට අවශ්‍ය කටයුතු වල නිරත වෙනවා. සෑම තප්පරයක් ගානේ මේ කය නිවන්න අවශ්‍ය කටයුතු කරනවා. සිත සෑම අවස්ථාවක් ගානේ මේ කය පිළිබඳව චිත්තානුපස්සනාවෙන් ඉඳලා මේ කයේ නිවීමට අවශ්‍ය කටයුතු වල නිරත වෙනවා. එහෙනම් මේ ආනාපාන සති භාවනාව තුළ ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100ෙන් හිටපු ඒ ආර්ය ශ්‍රාවකයා මේ කය සමාධි කරවන්න මේ කයට කැළඹිල්ල ඇති කරන හේතු නිරෝධ කළා හේතු ප්‍රතික්ෂේප කළා එයා ඒව වලින් වෙන් වෙලා බොහොම ඉක්මනට කායික සමාධියටපත් වෙනවා වාගේ අද ඉඳලා අපි අපගේ ජීවිතවල මේ බාධාවල් හැම එකක්ම අයින් කරමු අපි අද ඉඳලා අලුත් කමඨාණක් වඩමු අද ඉඳලා ಗುಣධර්ම වෙනස් විදියකට අමුතු විදියට වඩමු හේතුව සෑම මොහොතක් තුළම ಗುಣධර්ම වඩන්න පුළුවන් මේ කයට පීඩනයක් කම්පනයක් ඇති වෙන සෑම අවස්ථාවක් තුළම අවදානමෙන් අවබෝධයෙන් කටයුතු කරමු සෑම අවස්ථාවක් තුළම මේ නිර්වාණ ධර්ම දේශනාව මේ කමඨාන අපේ චරිතය බවට පත් කරමු එහෙනම් අද ඉමිදිරි පාන්දර අපි ශ්‍රවණය කරපු ආනාපාන සති භාවනාව තුළින් කාය සමාධිය අපගේ ජීවිතවලට ලැබිච්ච උත්තරීතර වාසනාවන්ත වටිනාම ධර්ම අනුශාසනාවක් වුණා. එහෙනම් මේක හොඳට සිතේ තැම්පත් කරගන්න, නැවත නැවත මෙනෙහි කරන්න, කය කැළඹ වෙන කිසිම දෙයක් කරන්න එපා. කය කැළඹීමට හේතු හදාගන්න එපා. කය නිවීම එහෙම නැත්නම් කාය සමාධිය ඇති වෙන කාර්යයන් වල යෙදෙමු. ඒවා ಗುಣධර්ම වශයෙන් වඩමු විනයක් වශයෙන් ආරක්ෂා කළමු එනම් මේ නිර්වාණ පණිවිඩය මේ කමඨාන මේ ධර්ම දේශනාව අප සියලුම දෙනාට කාය සමාධියක් බවට පත් වේවා සංසාර විමුක්තියක් බවට පත් වේවා මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් වෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි